අභිධර්මයේ චිත්තචෛතසික හා රූප ධර්මයන් තුල අප ඉගෙන ගන්නා කොටසේ වැඩි අවධානය තියෙන්නේ පෞද්ගලික ලක්ෂණයක්ම නේද ස්වාමින් වහන්සේ? ඔව් අභිධර්මයේදී විශේෂයෙන් මේ පෞද්ගලික ලක්ෂණ ප්‍රකට කරනවා. මොකද මේ පෞද්ගලික ලක්ෂණ හඳුනාගත්තේ නැතිනම් අපිට මේ මේ ධර්මයි කියලා වෙන් කරගන්න බෑ. ඒ වෙන් කරගන්න පුළුවන් වෙන්නෙම දැන් අපි හිතමු රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට ඒ රසායනික ද්‍රව්‍යවල ගති ලක්ෂණ හඳුනා ගන්න ඕනේ මේ මේ රසායනය කියලා වෙන් කරගන්න. ඒතකොට ඒ ඒව හඳුනාගත්තේ නැත්නම් එයාට ඒ රසායනික කොටස් වෙන් කරගන්න බෑ. අන්න ඒ වගේ තමයි අභිධර්මයේදී මේ රූප 28ක්. ඒතකොට රූප 28ක් ඇයි බෙදන්නේ? ඒ ලක්ෂණ අනුව. ඒවැ කෘත්‍ය අනුව. ඊළඟට සිත් 89ක් හැටියට ඇයිද බෙදන්නේ? චෛසික 52ක් හැටියට ඇයිද බෙදන්නේ? ඒවැ ගති ලක්ෂණ සහ ඒවෙන් කරන කාර්යභාරයන්. එතකොට ඒ කෘත්‍ය කියලා කියන්නේ ඇත්තටම ඒකට ආවේනික ලක්ෂණයක්. ඒකෙන් කෙරෙන කාර්ය. ඒකෙන් ඇති කරන ඵලය. එතකොට ඒ ඇති කරන කාර්ය, ඒකේ කාර්යභාරය සහ ඒ එය ප්‍රකට වෙන ස්වરૂපය. එතකොට දැන් සමහර දේවල් තියෙනවා ඇත්තටම ප්‍රකට වෙන්නේ එහි කෘත්‍යයෙන් තමයි. වෙන අපට හඳුනන්න ක්‍රමයක් නැහැ ඒක. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ. මේක නාම ධර්මයක් නෙමෙයි රූප ධර්මයක් හැටියට අපි දැන් වායුව ගැන කතා කරනවා. සුලඟ ගැන. එතකොට සුලඟ ගැන කතා කළාම අපට සුලඟ ඇහැට පේන්නේ නැහැ. එතකොට මේ අනිකුත් ඉන්ද්‍රයන්ට වශයෙන් කයට ස්පර්ශ වීම තමයි අපට දැනෙන්නේ. ඒතර කයට ස්පර්ශ වෙනකොටත් ඒ කය ස්පර්ශ වෙන ගතිය, එහෙම නැත්නම් ඒ තල්ලු කරන පුම්බන ගතිය. ඒ ඒ එහි ක්‍රියාවෙන් තමයි අපි හඳුනාගන්නේ දැන් මෙතන මේ සුළඟක් කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. නැත්නම් අර ගස් හෙල වෙන හැටි. එතකොට මේ සුළඟේ ක්‍රියාව. ඒ සුළඟ නෙමෙයි අපි දකින්නේ සුළඟේ ක්‍රියාව අපි දකින්නේ. ඒ ක්‍රියාවෙන් තමයි අපි සුළඟ හඳුනාගන්නේ. ඒක ඡණ්ඩ මාරුතයක්ද මන්ද මාරුතයක්ද සිසිල් සුලඟක්ද උණුසුම් සුලඟක්ද එහි ක්‍රියාකාරී බවත් එක්කලා අපි හඳුනා ගන්න. එතකොට අන්න ඒ වගේ දැන් සිසිලත උණුසුම ආදී ආදී නම් ඉතින් ගති ලක්ෂණ හැටියට ප්‍රකට වෙනවා. එතකොට දැන් මේ නාම ධර්ම සමහර ඒවා තියෙනවා ඒවට ආවේනික වූ කෘත්‍යයන් රූප ධර්මත් එහෙමයි. දැන් රූප ධර්ම අපට වඩා රළු නිසා ප්‍රකට වෙනවා. ඒවාට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. ඊට අනුව ඒවායි කෘත්‍ය තියෙනවා. දැන් නාම ධර්ම ගොඩක් වෙලාවට අපිට හඳුනා ගන්න වෙන්නෙම කෘත්‍ය හරහා. වෙන ඒක හඳුනා ගන්නට ගති ලක්ෂණ පහසු නෑ ප්‍රකට කරගන්න. ඒ නිසා කෘත්‍ය සහ ඒකට අනන්‍ය ලක්ෂණ තමයි හැම විටම අභිධර්මයේදී මතු කරලා පෙන්වන්නේ මොකද ඒ සියුම් සියුම් ප්‍රභේද කරනකොට ඇයි එහෙම ප්‍රභේදගත කරන්නේ කියලා පැහැදිලි වෙන්නට නම් එහි වෙනස පෙන්වන්න. ඒකට ආවේනික ලක්ෂණය පෙන්වන්න. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් උන්වහන්සේ මතු කරලා තියෙනවා.